අවසරයි ස්වාමීන් වහන්ස මේ දරුවන්ට කියලා දෙනකොට මම ඔය මේ අවේදිත සුඛය කියන එක පැහැදිලි කරන්න උපමා දෙකක් පාවිච්චි කරන මට වහන්සේගෙන් අවසරයිද ඊටාම කෙටියෙන් මම ඒක කියන්නම් ඒවා සුදුසුයිද කියන එක දැනගන්න මට බුද්ධික මහත්තයා කියපු ටිකක් මොකුත් ඇහුන්නේ නැහැ එහෙම එහෙමයි මම ආපහු වහන්න මම මේ දරුවන්ට පැහැදිලි කරන්න ගියාම අවේදිත සුඛය කියන එක උදාහරණ දෙකක් කියන කියනවා මට දැනගන්න උපහාසකෙන් මේ දෙක ගැළපෙනවද කියන එක. මම අහන්නද කමක් නැද්ද? ඊටාම් කෙටියෙන් කියන්න. එකක් එක උදාහරණයක් තමයි හඳුරන්නේ සාකේත නුවර සිටුවරයෙක් ගැන කතන්දරයක් තියෙනවා. ඒ සිටුවරයාගේ මේ විරිඳට තිබුණා කියන අවුරුදු 7ක අවුරුදු 7ක් තිස්සේ තිබිච්ච හිසේරුදාවක්. ඒ හිසේරුදාවට බෙහෙත් දුන්නා කියනවා මං හිතන්නේ ජීවක වෛද්‍යවරයා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ වෛද්‍යවරයා වෙන්නේ නැති. එතකොට ඒකට කොච්චර සතුටුනාද කියලා නම් එතුමිය දුන්නා කියනවා කහවණු 4000ක්. පුතා දුන්නා කියනවා තව කවුරු 14000ක්. පුතාගේ බිරිඳ දුන්නා කියනවා තව කවුරු 4000. එතකොට සිටුතුමා කවුරු 4000ක් සහ අශ්‍රරතයක් සහ මේ දෙන්නේ මේ සේවකයෝ දෙන්නෙකුත් දුන්නා කියනවා. එතකොට ඒ ඒ වගේ විශාල ප්‍රමාණයක් කියන්නේ අර සුවයක් ලබා ගැනීම අර තියෙන හිස ද්‍රාවක් අපිට නැහැ කියලා කියන්නේ අපිට අර වගේ ගානක වටිනා සුවයක් ලැබෙනවා කියන එක. ඒක එක උදාහරණයක්. අනිත් උදාහරණය හඳුන්නේ පෞද්ගලිකව වෙච්ච දෙයක්. අපි අනුවර මේ මගුල් ගෙදරක යනකොට කොළඹ ඉඳලා අපිට මේ නුවර වටරවුමේදී වාහන බ්ලොක් එකක් වෙනවා. ඒ වෙලාවේ මේ පැත්තෙම එක්කෙනෙක් තමයි අපේ වාහනේ හිටපු. එයාට මේ අවශ්‍යතාවයක් යනවා වැසිකිලියන්න. උනාට දැන් මේ පැත්තෙත් යන්න බෑ මොකද එකක් ට්‍රැෆික් එයාගේ මේ නෝනත් වාගෙන තියෙන මේ පැත්තෙන්මයි ඉතින් ඒ ඉස්කෝලේ තමයි ඇරිලා තියෙන්නේ එතන කොහොමවත් මුකුත්ම කරගන්න බෑ හරි අමාරුවෙන් ඒ ටික එයා ගත කරා අපි එතනින් එහාට ගිහිල්ලා මේ ෂෙඩ් එකකට ගියා අන්නේ ෂෙඩ් එකට ගිහිල්ලා දඩ පිටිගාල දුවලා ගිහිල්ලා ඇවිල්ලා කිව්වේ නිවන් දැක්කා වගේ කියලා. ඉතින් මම හිතනවා ඒක තමයි අවේද සුඛය ගැන කතා කරන්න තියෙන හොඳම ක්‍රමය කියලා. ඒක ගැළපෙනවද හම්බුනේ? ඔව් ඉතින් වරදක් නැහැ ළමයින්ට වැටහෙන විදිහට ඒ විදිහට පැහැදිලි කිරීම. ඉතින් ඒ කියන්නේ දැන් අර එතෙක් තිබුණු පීඩාව දුරු වීම තියෙන සහනය. එතකොට දැන් ඒ වැසිකිලි කැසිකිලි යන මල මුත්‍ර පහ කරන්න තියෙන අමාරුව අහෝසි වුණාම එච්චර සුවයක් දැනෙනවා නම් අවශේෂ කායික පීඩා දුරු වුණොත් කොච්චර සුවයක් දැනෙනවද අවශේෂ මානසික පීඩා දුරු වුණොත් කොච්චර සුවයක් දැනෙනවද අන්න එහෙම එකින් එක එකින් එක වඩා ගැඹුරට ගෙනියන්න ඕන මේ නිවන් අවබෝධ කිරීමේදී මේ මානසික වශයෙන් ඇතිවෙන පීඩාවයි දුරු වෙන්නේ කියලා දැන් ඔය කාරණා දල වශයෙන් දරුවන්ට කරුණු පැහැදිලි කරලා දෙන්නට වරදක් නෙමෙයි. හැබැයි ওই දෙකෙන්ම කියවෙන්නේ කය සම්බන්ධ යම්කිසි සැහැල්ලු බවක් සුවයක් පිළිබඳව. එතකොට අර කුෂ්ඨ රෝගයෙන් අපි කතා කළේත් ඒ වගේ දෙයක් තමයි. හැබැයි අපිට ඕකෙන් ගැඹුරට ගිහිල්ලා තව දරුවන්ට වැටහෙනවා නම් මේ නිවන් දැකීම කියලා කියන්නේ මානසික වශයෙන් ඇති වෙන සුවයක්. ඒතකොට මනසට යම් පීඩාවක් මතු වුනහම, කෝපයක් මතු වුනහම, ඊළඟට බීතියක් මතු වුනහම කොච්චර වේදනාවක් තියද? ඒතකොට ඒකෙන් අපට නිදහස් වෙන්න පුළුවන් නම් කොච්චර සහනයක්ද? අන්න ඒ මානසිකව යම් යම් ක්ලේශයන්ගෙන් මිදීමේ සුවය පිළිබඳවත් ඒ අයට වැටහෙන ප්‍රමාණයෙන් පැහැදිලි කර දෙන එක හොඳයි. උදාහරණයක් හැටියට ওই භෞතික කාරණා පැහැදිලි කිරීම වරදක් නැහැ. හොඳයි හම්දුනේ සරයි.